ඒ වගේ දෙකේ ධර්ම, තුනේ ධර්ම, හතරේ ධර්ම ආදි වශයෙන් 10 කරුණු දක්වාම ප්‍රශ්නාවලියක් නගනවා. ඉතින් අපි මේ 117 වෙනි වැඩමුළුවේදී බලාපොරොත්තු වෙන්නේ පස්වෙනි කරුණු පහේ කරුණුලින් සමන්විත පොතේ පළවෙනි ප්‍රශ්නයත් එක්කයි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් ධර්මදේශනාවලියට මාතෘකා උකහා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සාරිපුත්‍ර සාංශේ අහන ප්‍රශ්නේ තමයි කතමේ කතමේ පංච ධම්මා බහුකාරා. මේ ශාසනයේ මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ යම් කිසි කෙනෙක් අහන්න පුළුවන් ගොඩාක් කරුණු තියෙන මේ ශාසනයේ වැඩියෙන්ම කෙනෙකුට උදව්පකාර බහූපකාර කියන වචනේ සිංහලේ පාවිච්චි කරන වචනයක්. ඒක පාලියේ තියෙන බහුකාර කියන වචනේ.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 ඒ නිසා හැම කෙනාම අදුම මට්ටමේ අටසිල් සමාදන් කරවීමෙන් කරන්නේ හිත අලුත් කර ගන්නවා. වෙනදා නිත්‍ය වරකින පන්සිල් වලට එළිය උසස් තත්යකට ඔසවා තැබීමකට කරනවා. ඊට පස්සේ මේ වගේ කරුණ වලට අහුම්කන් දීම වශයෙන් සුතමේ ඥානයේ දියුණුවක් අපි ඇති කරගන්නත් බලාපොරොත්තු වෙන එකට කියනවා සුත අනුග්‍රහිතේ කියලා. සුවිරු ඥාන වශයෙන් බෞද්ධ භාවයේ වශයෙන් පොතේ දැනුම වශයෙන් අපි ටික ටික වැඩියට ගැළපෙන තාලෙට වැඩියට ගැළපෙන දේවල් පමණක් අහුම්කන් දීම කරන්නත් ඕනේ. ඒ වගේම සාකච්ඡා අනුග්‍රහිතේ කියන එකත් අපේ ශාසනයේ තියෙනවා. ඒ කියන්නේ අපි දන්න කරුණු ප්‍රශ්න වශයෙන් සාකච්ඡා වශයෙන් කමඨාන් සුද්ධ කිරීම වශයෙන්මත් අපි වැඩ කරන්න ඕනේ.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 ඇත්තෝ එහෙම සර්වබලධාරි දෙවි කෙනෙක් අදහලා තියෙනවා. අදහුවට මොකද ඒ බලාපොරොත්තු දේ එකෙන් ඉෂ්ට වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කියනවා අපි අදහලා ඒකේ බැට කාලා ඉන්නේ. එයා තියදී තව කෙනෙක් අදහගන්න කිසිම ඕනකමක් නැහැ. එතකොට ඒගොල්ලන්ට පේන්නේ මේ ආගම පැතුරුන ව්‍යාපාරයක්, මිෂනාරි වැඩක්. ඒ නිසා පුදුමාකාර බයක් ඇති කරගන්නවා. මේ ශාසනය වැඩ ගන්න බුදුන් අදහන්න ඕනේ කියලා කතාව එහෙම කිව්වොත්. ඒ නිසායි බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ අවුරුදු 40කටත් වැඩි කාලයක් මම යනකොටමත් බටහිර ලෝකවල වලට ගිහිල්ලා ධර්ම ප්‍රචාර කටයුතු කරනවා. ඒ ස්වාමීන් වහන්සේ එතකොට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ අදහැව්වේ නැත්තම් මේ ශාලාවෙ ඉන්න එපා.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 අහන්න කැමති කටපාඩම් කරන්න කැමති නම් ඒකේ තියෙන දේ මොනවද? ඒකේ තියෙන ප්‍රායෝගික උපදේශ මොනවද කියන එක අපේ પરම්පරාව වෙනකොට සම්පූර්ණයෙන්ම අපෙන් ගිලිහිලා. සතිපට්ඨාන කරු කරනවා මිසක්ක ඒ සතිපට්ඨාන වඩන්ඩ භාවනාවක් වශයෙන් කරන්ඩ ඒක අපි මෛත්‍රී බුද්ධ ශාසනයකම් බලන්නේ කාලයක් තිබුණා.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 ඉතින් අර මේ බුද්ධ දේශනාවේ සාකල්යෙම සමස්තයක් වශයෙන් මේ සතිය තුල තියෙනවා කියන එක පිටිකණ්ඩ බුද්ධ ධර්ම හදාරන උගතුන් කැමති නැහැ. මොකද එහෙම එහෙම සත්‍ය පිළිබඳ වටිනා විදියක් පේට නැහැ. බැලු බැලමට පෙන්වන්න නැහැ. මේ නිසා උගතුන් විසින් ත්‍රිපිටකයම හදාarලා ඒක ගුලි කරලා පිටි කපලා පතුරු ගහලා බෙදලා විසිතුරු කරලා හරි ගැසලා බලලා ඒ කටියට හිතා ගන්න බෑ. බුදුරජාන්සේ දේශනා කරපු දේ මේ වගේ එක දෙයකට එක වචනයකට අඩු කරන්න පුළුවන් කිය. නමුත් මේ දසුත්තර සූත්‍රයේ පළවෙනියම හාපුරාවට විවෘත කරන වෙලාවෙදීම සාරිපුත්‍ර සාන්තිහාන කතමෝ කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ ශාසනයේ තියෙන වැඩිම උපකාර කරන එක ධර්මය මොකක්ද කියලා. ඒකට දසුත්තර සූත්‍රයේදී සාරිපුත්‍ර සාන්තිහාන දෙන උත්තරේ තමයි අපමාදෝ. අපමාදේ කියලා කියන්නේ මේ සතියේම තියෙන සමාන වචනයක්. අප්පමාද පදේ දන්නවනම් සති ප ဋ ාණි දන්නවනම් එයාට ශාසනය ඉතුරු කටයුතු නැති නොදැනුණයි කියලා පාඩුවක් නැහැ. ඒ නිසා ඒක අදහනවා නම් සතිය අදහනවා නම් සතිපට්ඨානෙ ඇදහුවා වෙනවා.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 ඒක කොච්චර සියුම්ද කියනවනම් යෝගාචර පේන්නේ මේක දෙකට බෙදලා පළු දෙක අරගත්තට පස්සේ ඕකේ අකුසලයක් සිද්ධ වෙනවායි. ඕකේ වැරද්දක් තියෙනවායි කිය. නමුත් මේ ලස්සනට තියෙන දේ මේ දෙකට බෙදීමෙන් තමයි ද්වේතාවය කියලා මේකට ගැඹුරින් අපි කියනවා දාර්ශනික පැත්තෙන් මේ තියෙන ඔක්කොම දේවල් දෙකට බෙදාගෙන ඊට පස්සේ රණ්ඩු කරන එක තමයි මුළු සංසාරෙම උච්චාරණය. ඒකෙදි කියනවා මේ පරණ කැලේක හිටපු නරි දෙන්නෙක් හිටියලු එක නරියකට හරිම ගායලු. උට නිකන් ඉන්නම බැලුව අනික නැති ඔය වැත්ත කරලා ඉන්න જાති එකෙක් ඔය වැඩි ගණන් ගන්න නැති. ඉතින් අර ගායේ තියෙන හරි අනිත්‍ය කාලාට ගිහලා කළෝ මචං අපි දෙන්න විතරයි ඉන්නේ පොඩ්ඩක් සෙල්ලම් කරමුකෝ කිය. අර ගොන මට බෑ කිය. මම මට ඕනේ නැහැ මට ඔය පැත්ත කරලා ඉන්න. ඊට පස්සේ කිව්වලු වෙන කවුරක්වත් මට නැහැනේ සෙල්ලම් කරන්න. ඒක නිසා වලින් කියලා. ඊට පස්සේ ඔව් බෑම් කියනවා. ඒ ගහන මැරෙන්න කියලා අර ඊට පස්සේ තර්ජනය කරා.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 ඕකනේ ඉතින් ඒක අන්තිමට වහලෙක් වෙනවා. ගහලෙක් වෙනවා. දකින්න දකින්නේ කුට්ටි කඩා ගන්න හදනවා. ඉතින් ඒ කියන්නේ ඇදහිල්ලක් නැහැ. තියෙනවා ඇදහිල්ලක් ආර්ථික ඇදහිල්ලක්. තියෙනවා ඇදහිල්ලක් දේශපාලන ඇදහිල්ලක්. තියෙනවා ඇදහිල්ලක් සමාජික ඇදහිල්ලක් උගේ කුට්ටි කඩා ගන්න එක විතරයි තියෙන්නේ. බුදුචානනාතික තියෙන පිවිතුරුකම කියලා කියන්නේ ඒක gediya pitima තියෙන. ඒක කෙලසිලා නැහැ මේ කොන කුණු වෙලා මේ කොන කුණු වෙලා නැහැ කියලා නෑ. ඒක නිසා අපි පන්දි ස්වාමීන් වහන්සේ කියන සම්ප්‍රදායන කූලෝ යාට කාට හරි ඕනනම් බුද්ධ අනුස්තිති කරන්න. උඟ දෙනකොට උණ එනවනේ මේ අයියෝ මේ භාවනාවට කලින් පූර්ව කෘත්‍ය කෙරුවේ නෑ.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 ච අනුස්සති කියලා සති හයක් දේශනා කරලා තිනවා. සති හයක් කියන්නේ දවස් හතේ හයක් නෙවෙයි. සති චෛතසිකය භාවනාවට නම් වano කොයි එකක්ද එකයි. ඉතින් අපිට පුරුදු වෙලා තියෙන්නේ මේ ඉස්සල්ලාම බුද්ධානුස්සතිය වැඩි නැති මොකද කියන ප්‍රශ්නේ. නමුත් දේශනාවේ සඳහන් වෙන විදිහට මේ සති චෛතසිකය කොතන වැඩුවත් ඒක බුද්ධජානනාංශය තමයි ගෞරවෙ හිමි වෙන්නේ. කෝකවත් කරන්න බැරිකම තියෙන. ඒ මොකක්වත් නෙමෙයි අදහන්නේ. අපිට ඇදහිල්ලක් නැහැ. බුදුරජාන් වහන්සේ හෝ බෝධිය හෝ බුදු ගුණයක් හෝ අරගෙන අදහාන්න බැරි ගතිය නිසා අපි නිතරම දෙකට දෙතෑවර හිතකින් ජීවත් වෙන. ඉතින් ඊට වැඩිය හතුරේ ඊට වැඩිය අසහනයක් ඊට වැඩිය ආතතියක් මුළු ලෝකෙම නැහැ.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 එතකොට ඒ හිතනවත් එක්කම සතිය කැඩෙනවා. අර සරලකම නැති වෙනවා. ඉතින් ඊට පස්සේ යෝගාචරගෙන දැන් මේ ප්‍රශ්න විශ්ලේෂණකම් භාවනා කරන්න බෑ. ඉතින් යන්න ඕනේ ඊගාව කර්මස්ථානාචාර්ය හම්බෙලා ගිහිල්ලා කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ අපේ අම්මලා තාත්තලා ඒ කාලේ පුරුද්දක් තිබුණා මාළු සිල්තයක් වෙලා දාන දෙන එක.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 කරබැලීමේ අවශ්‍යතාවය. කරබලලා යන්න ගියාට පස්සේ මේක කරබැලීමේ කැමැත්තාවට පස්සේ ඒ ක්‍රියාවත් උනාට පස්සේ ඒ කෙනාට නොකා පැත්තකට වෙලා ඉකියට වැඩිය කය ගැනත් හිත ගැනත් ගොඩක් තොරතුරු එන්න පටන් ගන්නවා. කයේ තියෙන ගොඩක් අපහසුතා. හිතේ තියෙන නොසන්ඩාල ගති, චපල ගති ගොඩක් තේරෙන පටන් ගන්නවා.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 අර මෙතෙක් කියලා සාන්ත දාන්තව ගමන් කරපු ගඟ සම්පූර්ණට වැලිකොට්ට ටික කඩලා දානකම් පුදුම පෙරලියක් කරනවා. සාමාන්‍ය ගඟට හරස්කරන ගිය ගමන් ඒක විලෝපන කරන. ඒ වගේ තමයි අපේ කාමච්ඡන්දේ ගමන් කරපු ජීවිතේට කුසල ඡන්ද ගලක් තිබ්බ ගමන් මේකේ මහ විලෝපන රාශියක් වෙනවා. පුදුමාකාර හිතවිලි රාශියක් කියලා බාධා කරනවා. පුදුමාකාර වේදනා රාශියක් කියලා බාධා කරනවා. පුදුමාකාර ශබ්ද රාශියක් කියලා බාධා කරනවා. දැන් මේ ශබ්ද gedara කියන ප්‍රශ්න නෑ. මේ භාවනා කරන්න ගියාට පස්සේ අර තුවාලේ සුද්ධ කරපු වෙලාවේ වනමුකේ බෑදුවට පස්සේ රිදෙනවා වගේ කුසල ඡන්දය ඇති වෙච්ච ගමන් පෙර නොතිබිච්ච අසහනකාරී ගතියක් යෝගාවචර හිතට එනවා.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 ඔන්න ඔය චපල ගතිය හැරපු දවසේ ඔන්න කියනවා තද්දාව ආවා. කුසල ඡන්දේ ආවා. අපි බයයි අපේ තියෙන தත්තේ. මතුවේයි කියන්නේ. හැබැයි ඒක නම් සත්‍ය හෙලිකරන්න ශ්‍රද්ධාව ඕන. ඒ වෙලාවට අපි බුදුන් අදහන මේ බුදුහාමුදුර අපිට කියලා තියෙනවා කමඨහන් සුද්ධ කරනකොට ඇති වෙච්ච දේ ඇති වෙන විදිහට කියපන්.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 නමුත් අහුවෙන්නේ බුදුන්ද නම් අහුවෙන්නේ ධර්මයට නම් සතිය නම් තවත් මොනවද බලන්නේ. අපට කන්න දෙනවනම් අපට ඉන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් තව මොනකින් gediyeටද අපි හඬු කරන්නේ කියලා දින්දොත් මේ සතිය නම් ඇවිල්ලා තියෙන්නේ. ඕක කියපුවා මොකද කියවෙන්නෙම නෑ. කියන්නෙම නෑ.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 වෛරපළු ආවොත් පණ තියෙනවා. වෛරපළු ආවේ නැත්නම් මැරලා. කොණ්ඩේ පිරන්නේ කියලා කියනවා. කොණ්ඩේ හිටියොත් මැරිලා නැහැ. කොණ්ඩේ කඩා වැටුනොත් මැරිලා. ඒ නිසා හොඳට මිරිකයි මාත් ඇඟිල්ල කරන අයිය මිරිකන්න තුවාල වෙනකන්. ඒතකොට තේිනවා සතිය තියෙනවා කියලා. ඉව්ව බෑ. <clears throat> හිතන්නේ මේ මං ඉඳගත්ත නිසා මට සමලයට අතුන මගේ සියල්ලම හරියන්න ඕනේ කැස්ස බෑ.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 ඉතින් අහන්න තියෙන එක ඇත්තටම වෙන දෙයක්ද නැත්නම් මේ හිතපු එකක්ද? නෑ නෑ ඇත්තටම වෙන ඇත්තට වෙන දෙයක් කියන එක ඉවරනේ තියෙන්නේ. ඒක චෝදනා ස්වරූපෙන් කියන්නේ නැහැ. චෝදනා ස්වරූපය කියලා කියන්නේ සද්ධාව නැහැ කියන්නේ. මේ ලස්සනට මේ අස්පනාවිට පේන දේ.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 හැබැයි මේ භාවනාව පැත්තෙන් විපස්සනා පැත්තෙන් ප්‍රධානයංග විස්තර කරන්න හැටි. සමත පැත්තෙන් කිව්වොත් කියාවේ මේ බුද්ධහනුසුති භාවනාවේ මේ උගන්වන්නේ නිසා පැත්ත කරලා බුද්ධහනුසුති භාවනාව වඩන්නේ කියලා. එතකොට චතුරාර්යක භාවනාව වේ කියලා ඒක බොරු නෙවෙයි. විපස්සනා කරන්නේ සතිය වඩන එකත් බුද්ධහනුසතියක්.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 ඒ තමයි ධර්මයට කරන ආදර ගෞරවය. ඒ ආදර ගෞරවය තියෙනවා බුදුහාමුදුර ඉස්සරහම ආගේ තමයි. ඒක නැතුව මේ බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් පිට ආය හොඳක් නැහැ. ඒක නිසා බුදුහාමුදුරගේ ශාසනය අපි ඇතුළේ දිනනවා කියලා දන්නේ සත්‍ය පිටලා තියෙනවා ශාසනය. ඒබ නැහැනේ. ඉතින් චන සම්පත්තිය පන්නන.